පාඩම මෙලෙසින් අපි ආරම්භ කරන්නට සූදානම්. මේ වෙන විටත් ඔබ හොඳ ආකාරයෙන්ම දන්නවා අභිධර්මයේ පිළිබඳව අපි මුල සිට මේ වන විට ගෞරවනීය ස්වාමීන් වහන්සේ දේශනාවන් හතක් පවත්වා තිබෙනවා. ඉතින් අද දවසේ තමයි හත්වන දේශනාව පවත්වන්නේ. හත්වන දේශනාව පවත්වන්නට වැඩමව අවදාළ පූජනීය උඩුම්බර කාශ්‍යප අපේ ගෞරවනීය ස්වාමින් වහන්සේ අපි සියලු දෙනා සාදු නාදනම් පිළිගනිමු. සාදු සාදු සාදු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 චිත්තේන නියති ලෝකෝ චිත්තේන පරිකස්සති චිත්තස්ස ඒක ධම්මස්ස සබ්බේ වසමන් වූති සදා බුද්ධ සම්පන්න පින්වත්නි සම්මා සම්බුදු පියාණන් වහන්සේ දේශනා කරපු ආකාරයට අපේ ජීවිතය නිවැරදි කර ගැනීම සඳහා නිවැරදිව ධර්මය තුළ හැසිරීම සඳහා අපි යම් කිසි වැඩපිළිවෙලක් සකස් කරගන්න ඕනේ. අපේ අපි හැමදාම මතක් කරන්නේ අපේ කය සකස් කරගන්නවා අපි. ගෙදර සකස් කරගන්නවා, මිදුල සකස් කරගන්නවා, මූණ හදාගන්නවා, ඇඳුම් පැළඳුම් සකස් කරගන්නවා. අඩුපාඩු බල බල හැබැයි අපි ජීවිතේ ජීවත් කරවන්න වැඩිපුරම ප්‍රයෝජනවත් වෙලා තියෙන සසර දුක් ඇතිකරන්න වැඩිපුරම හේතු වෙන ප්‍රබලවම හැම දෙයකටම බලපාන සිත චේතනාවල් සකස් කරගන්නේ නැහැ. ඒ කියන්නේ හරි මෝඩයි. නේද? නුවණැත්තා කරන්නේ අනිත් හැම දෙයක්ම සකස් කරන එක සත්‍යකින් තියලා සිත සකස් කරනවා. නුවණ නැති මිනිස්සු වටේ පිටේ සකස් කරනවා. හිත සකස් කරන්නේ නැතුව. ඒ හිත සකස් කර ගැනීම සඳහා අවශ්‍ය කරන ප්‍රබල ධර්මතාවයන් තියෙන ධර්මය තමයි අභිධර්මය කියන්නේ ගැඹුරින් හිත ගැන විමසන ධර්මය. ඒක ගිය සතියේ අපිට පැහැදිලි වුණා. අපි ලෝභය ගැන කතා කරපු වෙලාවේ මම එතනින් පටන් ගන්නවා. ලෝභය ගැන කතා කරපු වෙලාවේ මේ ලෝභය කියන එක අපි අහලා තියෙන ඕන තරම්. ලෝභය කියන්නේ සිතෙහි යෙදෙන අරමුණක සිත මොකාකාරයේ අරමුණකට අරමුණක් ගන්නකොට සිතෙන් ඒ අරමුණෙහි ඇතිවෙන ඇඩි ඇලෙන ස්වභාවය අරමුණේ ඇලෙන ගතියක් තියෙනවා නම් ඒකට කියනවා ලෝභය කියලා මුද්දරවලත් ඇලෙන ගතිය තියෙනවානේ එතකොට මොනවා හරි ඔය ස්ටිකර් වලත් ඇලෙන ගතිය තියෙනවානේ හැබැයි ඒවා අලෝපුවාම ගලවන්න පුළුවන් සාමාන්‍යයෙන් නේද අලෝපුවාම ගලවන්න පුළුවන් නමුත් මේ ඇලෙන ගතිය ගැන අභිධර්මයේ තියෙන උපමාව අපි එදා කතා කරා. ඒ තමයි මේ දැලි තෙල වස්ත්‍රේහි දැලි තෙල වගේ කියලා. බලන්න. ඒ උපමාව කොහොමද කියලා නේද? දැලි තෙල් වැටුණොත් දැලි දැලි සහිත තෙල් අර කළු පාට තෙලක් වස්ත්‍රයකට වැටුණොත් අර මුද්දරේ ගලවනවා වගේ ගලවෙන්නේ නැගිද? නේද? ඒ තරම් මේ ලෝභය කියන එක අපේ හිතේ ලෝභය කියන චෛතසිකය ඉපදුනහම අන්න ඒ වගේ ගැලවෙන්නේ නැහැ. ගැලවෙන්නේ නැහැ බොහෝම අමාරුයි. දරුවෝ කෙරෙහි ලෝභය තියෙනවා. ගෙවල් කෙරෙහි ලෝභය තියෙනවා. ලැබිච්ච දේවල් කෙරෙහි ලෝභය තියෙනවා. මැරලා යනකොට දාලා යන්න තියෙන දේවල් ගැන. නේද ප්‍රශ්නේ තියෙන්නේ මැරෙනකොටත් ඒ ලෝභය තියෙනවා. දාලා යන්න බැරි තරම් ලෝභයක් තියෙනවා. ඉතින් ආය උපදිනවා. ආය උපදිනවා. ආය උපදිනවා. ඉතින් ක්‍රමානුකූලව අපේ සිතේ තියෙන සත්‍ය සත්‍යයන් පිළිබඳව අපිට දැනුනහම නේද? නිබන්ධව ඒවා මතක් වෙන ගානට එන ගානට හදා ගන්න ඕනේ කියලා මම කිව්වා. ඒවා මෙනෙහි කර කර මෙනෙහි කර කර. ඉතින් මේවා උපදින්නේ මේවත් එක්ක ලෝභ සිත් උපදිනවා. ලෝභය කියන මේ චෛතසිකයන් හේතු වුණාම ලෝභ සිතක් උපදිනවා. චෛතසික කියන්නේ ක්‍රියාවන්. හරි අපි ඊ කතා කරා මෝහය ඊය නෙවෙයි නේද දැන් පුරුද්ද ඊය කියලා කියවෙන මේ නිවන් මඟ හින්දා නේද අපි ගිය සතියේ වැඩසටහනේදී සාකච්ඡා කරා කොහොමද හැම සිතක් එක්කම හැම අකුසල් සිතක් එක්කම යෙදෙනවා කියලා චෛතසික හතරක් ඒ මොනවද මෝහය අහිරිකය අනෝතප්පය කුද්දච්චය කියලා ඉතින් මේවා අපි දැන් සාමාන්‍ය ජීවිතයට එකතු කරගන්න දේවල් බවට පත් වෙන්න ඕනවා අපි කිව්වා මේ මෝහයේ යෙදෙනකොට කොහොමද කියලා දැන් අපි අභිධර්ම පාඩමේ යම්කිසි අරමුණක් තියාගෙන යන්නේ. ඒක ඕනම කෙනෙකුට ඕන වෙලාවක මේහා සමග සම්බන්ධ වෙන්න පුළුවන් විදිහට අපි මේ පාඩම කරගෙන යන්නේ. නිබඳව මතක් කරනවා භාෂාවක් ඉගෙන ගන්නවා වගේ මේක කියලා. අභිධර්මය හිතේ තියෙන ගැඹුරුම හිත පිළිබඳ ගැඹුරු විග්‍රහයක් කරන ධර්මයක්. අභිධර්මයේ නිවන් දකින්න අත්‍යවශ්‍යද? නැහැ. අභිධර්මයේ නැතුණාට නිවන් දකින්න පුළුවන්. හැබැයි නිවන් දකින්න සූදානම් වෙන කෙනාට අභිධර්මයේ දන්නවනම් බොහෝම පහසුවක් තියෙනවා. බොහෝම රුකුලක් තියෙනවා. ඉතින් ඒකින්ද මේවා පිළිබඳ අපි අත්තන ඒ කියන්නේ අන්ත මත වලට යන්න ඕනේ නැහැ. අන්තයකට යන්න ඕනේ නැහැ. නමුත් හැබැයි ඉගෙන ගත්තොත් බොහොම දික්ටි විසුද්ධිය, කාංකා වේතන විසුද්ධිය ආදී සම්පාදනය කරන්න ලේසි. මේක හරි අපූරු වැඩපිළිවෙලක් අපිට හම් වෙනවා මේකේ. මේක අපි පළවෙනියෙන් පටන් ගන්නකොට මම හැමදාම කිව්වා මෙන්න මේ හැම පාඩමකම ඉස්සෙල්ලා මෙන්න මේ කාරණාව කියන අපි අරමුණ මොකද්ද කියලා කොතනද අපි ඉන්නේ කියලා. ඒකට අපිට පහසුයි. අපි මුලින්ම කතා කරා පරමාර්ථ ධර්ම පිළිබඳව චිත්ත චෛතසික රූප නිබ්බාන. රූප කියන කොටස අපි එහෙමම පැත්තකින් තිබ්බා. දැන් කතා කරන් ඉන්නේ චිත්ත චෛතසික ගැන නිබ්බාන කියන එක ගැන අපිට කතා කරන්න ගෝචර නෑ. නමුත් අනුමාන වශයෙන් කතා කරන්න පුළුවන්කම තියෙනවා. එතකොට ලෝකයේ තියෙන සියලු දේම නිර්වාණය හැර සියලු දේම ලෝකයේ තියෙන සියලුම දේ චිත්ත චෛතසික රූප කියන තැනට අඩංගුයි. හරිද? එහෙනම් අපේ සිත්වල ඇති වෙන සියල්ල අපිට හම් වෙනවා සියලු සිතුවිලි හම් වෙනවා චිත්ත චෛතසික කියන ටික ඉගෙන ගන්නකොට. හරි? අපේ ළඟ තියෙන සියලු ක්‍රියාකාරීත්වය හම් වෙනවා. එතකොට අපි දැන් මේ මූලික වශයෙන් සාකච්ඡා කරමින් ඉන්නේ චිත්ත චෛතසික කොහොමද වැඩ කරන්නේ අපේ ළඟ කියලා. එක එක එක එක එක එක කාරණා හේතුයෙන් උපදින්නා වූ සිත් 121යි විස්තර වශයෙන්. කෙටි වශයෙන් ගත්තොත් 89 මම කිව්වා ඒ ගැන පස්සේ කතා කරමු ගාන පස්සේ කතා කරමු සිද්ධි කියලා જાතියක් තියෙනවා. සිද්ධියන අපි කතා කරේ හරියට නිකන් හොද්දේ රස වගේ. හොද්දට දාපු ඒවා ගැන කතා කරේ චෛතසික වගේ. සිතත් එක්කම ඉපදිනා සිතත් එක්කම නැති වෙලා සිත ගන්න අරමුණම ගන්න ධර්මතාවයක් ක්‍රියාවක් තමයි සිත සිතත් එක්කම ක්‍රියාත්මක වෙන සිත හැදීමේදී ඇති වෙන ඊට අන්‍ය වූ ක්‍රියාවන් වලට කියනවා චෛතසිකයන් කියලා. හරියට හොද්දේ රස හැදෙනකොට ඒකත් එක්ක සිද්ධ වෙන ක්‍රියාවක් තමයි අර මිරිස් ලුණු ඒවා ඔක්කොම මිශ්‍ර වීම. අන්න ඒ වගේ. එතකොට දැන් අපි අරමුණක් තියෙනවා. සිත් ඔක්කොම 121ක් කියලා දන්නවා. චෛතසික ඔක්කොම 52ක් කියලා දන්නවා. මේ චෛතසිකයන් නොයේකුත් ආකාරයට මිශ්‍ර වෙනකොට හරියට දැන් ඔන්න අපි ගෙදරට ආව කෙනෙකුට එයාට මම කිරි එකක් හදලා දුන්නා. කිරි තේකක් හදලා දුන්නා. ඒක බොහොම රසට හැදුනා. එයා මට කියනවා මට තව තේකක් ඕනේ. හැබැයි මේ රසම ඕනේ. හා. පුළුවන්ද? ඒ රසම ඕනේ කියනවා. චුට්ටක් හරි රසනේ අයියේ. මිශ්‍ර කරන විදිහේ තියෙන හතර જાතියක් මිශ්‍ර කරලා නිගිරියේ හැදුවේ. වතුරයි, තේයි, සීනි, කිරි. එතකොට මේ හතරවත් එකම ගානට අපිට මිශ්‍ර කරගන්න පුළුවන්කම නැතිකොට උපරිම වශයෙන් 30 ගාණක් එකතු වෙන චෛතසිකයන් 30 ගාණක් එකතු වෙලා හැදෙන සිතක් තියෙනවා. හරිද? එහෙනම් ඒ සිත් ඒ සිත්වල වෙනස් වීම කොච්චර වෙනස් වෙනවද නේද? ඉතින් මේ තමයි අපි අපේ ජීවිතය ගැන මේ කතාව අපි ධර්මයේ තියෙන්නේ. ඉතින් මූලිකව අපිට මේක හරීම අපහසුතාවයක් උදා වෙනවා. මොකද අපි සිත් 121 පටන් අරගෙන සිත් 121 ප්‍රභේද වෙන හැටි ඔක්කොම සිත් ටික කියාගෙන යනකොට ඒකට එක හොන්දට පැටලෙනවා. මේ කියන්නේ මොකද්ද කියලා මොකක්වත් තේරෙන්නේ නැහැ පොත බැලුවත් තේරෙන්නේ නැහැ. ඔළුව නරක් වුණා වගේ දැනෙනවා. අනේ අම්මේ භාවනාවක් කරගෙන පුළුවන් හැටියකට මේ කරන මේ අභිධර්මය නම් එපාමයි කියලා එපාම වෙන ගතියක් තියෙනවා. ඒකද අපි ඉස්සෙල්ලාම එපා කරවන්නේ. හරිද? ඒකයි මම කිව්වේ චෛතසික කොට ටිකක් රසවත්. චෛතසික කොටස ටිකක් රසවත්. කොහොම නමුත් අපි අදිෂ්ඨානයක් තියාගන්නවා ක්‍රමානුකූලව අපි සිත් ටික ගැන <clears throat> දල විග්‍රහයක් කරා. සිත් කොටස් හතරකට බෙදෙනවා කියලා කිව්වා. එතකොට මම කිව්වත් හැබැයි ටික ටික ටික ටික දැන් සති හතක් නේ. මුලදී අපි අභිධර්ම ගැන සාකච්ඡා කරා. දැන් දින හතක් ගිහිල්ලා. මුලදී අපි දැන් ඉස්සෙල්ලාම දැනට අපි සිත් ගැන ඉගෙන ගත්තේ සිත් කොටස් හතරකට බෙදෙනවා භූමි වශයෙන් කාමාවචර රූපාවචර අරූපාවචර සහ ලෝකෝත්තර කියලා. හරිද? දැන් ඒ ටික මතකයි අපිට. හොඳට මතක තියාගන්න එච්චරයි දැන් අපි මතක තියාගත්තේ. කාමාවචර සිතුත් චුට්ටක් අපි විග්‍රහයක් කරලා යන්තම් පොඩ්ඩක් බෙදලා බැලුවා දැනට ඒක එහෙම තිබ්බා. හරිද? ඇයි මම ඒක එහෙම තිබ්බේ? සිත් ගැන කතා කරද්දී අපිට පහසුයි චෛතසික ටික දන්නවා හරි දැන් අපිට ඕන කරන්නේ ඒ ඒ සිත් හැදෙනකොට එකතු වෙන ඒ ඒ රස හැදෙනකොට එකතු වෙන අපි කියුවේ මම මේකත් එක්කම දැනගත්ත වචනයක් තිබුණා රෙසිපි එක කියලා. නේද? ඊසරේ වැඩසටහනේදී අපි කතා කරා රෙසිපි එක කියලා. ඒක එක රෙසිපිස් වෙනස් වෙනකොට මොකද වෙන්නේ? රසය වෙනස් වෙනවා. අන්න ඒ වගේ ඒ ඒ සිත් හැදෙන චෛතසික ටික දැනගන්න ඕන අපි. හරිද? ඒ ඒ චෛතසිකයන් යෙදෙන සිත් ටික දැනගන්න ඕනේ. ඒවට පින්වත්නි නීති වගේක් තියෙනවා. නීති ටික අපිට අංකණය කරලා දැනගන්න පුළුවන්. නීති මෙච්චරයි කියන්නේ කියලා. ඔය නීති ටික කතා කරනකොට මේ මේ චෛතසිකයන් යෙදෙන සිත් මේවායි මේ මේ සිත් යෙදෙන චෛතසිකයන් මේවායි කියලා නීති ටික කතා කරනකොට අපිට හොඳට මේ සිත් සහ චෛතසිකයන් පිළිබඳ කටපාඩම් වීමක් තියෙනවා නම් තමයි මේ භාෂාව තේරෙන්නේ. ඒකෙන් අපි ඉස්සෙල්ලාම කරේ සිත් ගැන නිකන් යන්තම් උඩින් පල්ලෙන් කියලා. අපි චෛතසිකට ගැන දැන් කතා කරනවා. හරිද? චෛතසිකයට ගැන කතා කරනකොට අපිට ඒක ටිකක් රසයි. දැන් අර ඊය සතිය වැඩසටහනේ මම බලාගෙන ලෝභය ගැන කියනකොට, මෝහය ගැන කියනකොට, ඇයි මේ අපිට හොඳට තේරෙනවා සිත කියන එක තේරෙනවලුනේ නේද? මේක තේරෙන හින්දා අපිට පොඩ්ඩක් මිහිරි ගතියක් හොඳ ගතියක් දැනෙන චෛතසිකයන් පිළිබඳව. ඉතින් ඒ ටික අපි හොඳට කටපාඩම් කරගෙන අමාරු ටිකට නිකන් අපිටම නොදැනෙන්න යන්න ඕනේ. ටික ටික දවසක් අපි කරන කියන කියන දේවල් කටපාඩමෙන් අපි ළඟම තියාගෙන ওই විදිහට කරගෙන යනකොට අපි දන්නේම නැතුව ටික ටික අභිධර්ම කාර්යෝ බවට පත් වෙනවා. අපිට කියන අභිධර්ම කාර්යය කියනකොට. මේ තමයි හොඳට නේද? මොකද මේක අපිට ඕන කරලා තියෙන සරලව මම ගොඩාක් දිගට මේ වැඩසටහන අරගෙන යන්නේ නැහැ. <clears throat> මූලික අභිධර්ම කරුණු ටික එකතු වුණාම ඉතිරි ටික කෙනෙකුට හොයාගෙන යන්න පුළුවන්. ඕන කරලා තියෙන වැඩි දෙනෙක් අභිධර්මයේ ඈත් වෙලා ඉන්නවා ඕනේ නැහැ කියලා. හරි අනිත් එක වැඩි දෙනෙක් අභිධර්මයේ අර්ථ දක්වනවා මේක බුද්ධ භාෂිතයක් නෙවෙයි මේක ඕනෙම නැහැ කියලා. නමුත් මේකට අත තියලා බලපු කෙනෙකුටයි තේරෙන්නේ ධර්මය අවබෝධ කරගන්න මේක කොච්චරනම් පහසුවක් තියනවද කියලා. ඒක හින්දා අපිට පුළුවන් තරමට කුමන වයසකදී වුණත් චුට්ටක් මේකට ඇතුල් වෙන්න කියලා මම කියන්නේ. බය නැතුව පොඩ්ඩක්වත් බය නැතුව අභිධර්ම පොතක් අරගෙන තේරකාණේ චන්දවිමල ස්වාමීන් වහන්සේගේ හෝ හොඳ අභිධර්ම පොතක් අරගෙන මේ වැඩසටහන එක්ක සම්බන්ධ වෙන්න අපිට පොඩි පහසුවක් දැනෙයි මේක අතහරින්න එපා කියන එකයි මගේ යෝජනාව. හරි මම ආඩම්බරයක් නෑ. ගෙවල් වලින් නම් පලාට දරුවෝ බලලා අපේ අම්මා දැන් අභිධර්ම ඉගෙන ගන්නවා. නේද? ඈ මොකක්වත් නොකර නොකර හිටපු අය දැන් අභිධර්මය කතා කරන මෙන්න අභිධර්ම ඉගෙන ගන්නවා අභිධර්මයෙන් කතා කරන්න පුළුවන්. හැම වෙලෙම අභිධර්ම සිතුවිලි එන්න ඕනේ. ලෝභය කිව්වහම මම අර කිව්වා වගේ සිතුවිලි එන්න ඕනේ. එතකොට අපි හොඳයි ධර්මයේ තුල හොඳ විග්‍රහයක් කරගන්න කාටවත් රැවටෙන්න ඕනේ නැහැ. නැත්නම් අපි බෞද්ධ විදිහට ඔය අභිධර්ම කරුණු වලගෙන එක එක්කෙනා කතා කරද්දී අපිට මොකද වෙන්නේ? පැත්ත වෙලා ඉන්න බෑ මොකවත් දන්නේ නැහැ වගේ. ගෝනි බිල්ල වගේ ඉන්නවා අපි නම් දන්නේ නැහැ. අපිට නම් ඕකට නැහැ. නේද? වෙනත් භාෂාවක් කතා කරනවා වගේ අභිධර්මයේ දන්නේ නැහැ කතා කරනවා. දැන් අපිත් දැන් මොකද මේ කරන්න හදන්නේ? නේද? ටිකක් ඉගෙන ගන්න කම්මැලි වෙන්නේ නැතුව නේද? ඉගෙන ගන්න. හොඳයි. චෛතසික ධර්මයන් ගැනයි අපි මූලික වශයෙන් චෛතසික ධර්මයන් කොටස් තුනකට බෙදුවා. අපි හොඳටම දන්නවා සමහර ඒවා කුසල, සමහර ඒවා අකුසල, සමහර ඒවා දෙපැත්තටම යනවා. කුසලයටත් යන අකුසලයටත් යන ක්‍රියාවන් වගේක් තියෙනවා. එතකොට කුසල් වේවට කිව්වා සෝබන රාශිය කියලා. අකුසල වේවට කිව්වා අකුසල රාශිය කියලා. දෙපැත්තටම යන ඒවාට කිව්වා අන්‍ය සමාන රාශිය කියලා. දෙපැත්තම යනවා කියනකොට මොකද්ද? මම ඒක තේරුම් කරවන්න සිතේම අර සිතට උදව් කරන රුකුල් දෙන සිතක් හැදෙන්න රුකුල් දෙන ක්‍රියාවන් නෙමෙයි. එහෙම චෛතසික ගැන හිතා ගන්න ඕන. සිතක් හැදෙන්න රුකුල් දෙන උදව් කරන හේතු වෙන සිතත් එක්කම ඉපදිලා සිතත් එක්කම නැති වෙලා සිතගත් අරමුණම ගන්න යම් කිසි ක්‍රියාවක්. එතකොට අකුසල සිතක් හැදෙද්දි උදව් කරන කුසල සිතක් හැදෙද්දි උදව් කරන කට්ටිය ඉන්නවා. අන්න ඒකට එක තමයි කියව අන්‍ය සමාන රාශිය. දැන් ඔන්න chart එකක් හිතේ හැදෙනවා. මොකද්ද? චෛතසික 52යි. ගහන පස්සේ හරිද? බෙදෙන්නේ ඉතලව තුනකට. මොනවද? අන්‍ය සමාන. අකුසල. සෝබන. දැන් හොඳට මතකයි. ඔය ටික අපි හැමදාම මතක් කරනවා. දැන් ඉගෙන ගත්ත ටික ඉක්මනටම සාරාංශයක් විදිහට මතක් කරනවා. ඒතර අපිට ලේසි. දැන් අන්‍ය සමාන කොටස් දෙකකට බෙදෙනවා. ඒ තමයි සර්වචිත්ත සාධාරණ චෛතසික. ඒ කියන්නේ කුසල හිතකුණත් අකුසල හිතකුණත් හැම හිතකම යෙදෙන 7. හරිද? හැම හිතකම යෙදෙන 7 තමයි සතර චිත්ත සාධාරණ. ඒතර අන්‍ය සමාන කියන එකේම ආයම හැයින් තියෙනවා ප්‍රකීණක චෛතසික කියලා. ඒවා හැම හිතකම යෙදෙන්නේ නැහැ. කුසලයේ දැන් මේ දෙකම එකතු වුණාම කියන අන්‍ය සමාන කියලා. හැබැයි ඒවා හැම එකම යෙදෙන හරියට කවුරු වගේද? අපි කතා කරා කපටි යාළුවා වගේ. අපිට කපටි යාළුවෙක් ඉන්නවනම් යා මොකද කරන්නේ? හොඳ දේ කරද්දිත් එයා අපිත් එක්ක එකතුයි නරක දේ කරද්දිත් එකතුයි. අන්න ඒ වගේ තමයි කපටි ආල්වා වාගේ කියලා කිව්වේ ඒකයි. එතකොට අපි මේ චෛතසිකයන් ටික ගැන කතා කරා. හරි. එතකොට දැන් ඒවා කටපාඩම් තියෙන්නත් ඕන. ඊට පස්සේ අපි ආවා අකුසල රාශිය. එතකොට ගිය සතියේ අපි අකුසල රාශියේ ලෝභය දක්වා කතා කරා. අද තියෙන්නේ දිට්ඨිය ගැන කතා කරා. මේකේ මෝහ චතුස්කය කියලා තමයි කියන්නේ මෝහ චතුස්කය කියන්නේ හතර. මේක මතක තියාගන්න ලෙස මේක තියෙනවා මෝහ චතුස්කය කියලා. ඒ කියන්නේ මෝහය, අහිරිකය, අනෝතප්ප, උද්දතය කියන හතර. ඒවට කියනවා මෝහ චතුස්කය කියලා. ඒ ගැන අපි කතා කරා. දැන් අද අපි කතා කරන්නේ ලෝභ ත්‍රිකය කියලා කියනවා. ලෝභය, ditthිය, මාන්නය. ලෝභය ගැන ඊ කතා කරා දැඩි තෙල වගේ කියලා. ditthිය ගැන ටිකක් කතා කරා. දැන් අපි හිතේ දෘෂ්ටිය කියන එක යෙදෙනකොට මොන වගේද తත්වය කියන්නේ හරියට නිකන් මිරිගුවේහි ජලය වගේ. මිරිගුව දැක්කහම ඒ කට්ටියට මුවන්ට හිතෙන්නේ වතුර කියලා. හරිද? ඒ වගේ අපි ආශ්‍රය කරලා තියෙන දේවල් වල හැටියට මිරිගුවේ වතුර නැහැනේ. නේද? එතකොට අපිට නොයේකුත් වැරදි දැකීම් ඇති වෙනවා පින්නත් නේ ආශ්‍රය කරලා තියෙන දේවල් හැටියට හොඳ නැති මිනිසෙක් ඉන්නවා. මම එයාගේ හොඳ නැති දේ ගැන කවදාකවත් අහලා නැහැ. මං අහලා තියෙන්නේම එයාගේ හොඳ ගැන. හරිද? එයාගේ නම කියනකොටම මගේ හිතේ ඇති වෙන්නේ මොකද්ද? හොඳ මිනිසෙක්. මුළු ලෝකෙම නරකයි කියනවා. මං කියනවා හොඳයි කියලා. දෙන්න දෙන්න දෙපැත්තට වෙලා මේසවල් උඩ දැකලා තියෙන විශේෂයෙන් දේශපාලන සාකච්ඡා වගේ සාකච්ඡාවලදී කලාතුරකින් මේක වෙන්නේ. හුඟක් වෙලාවට අගතිගාමීව ඒක දැනගෙන කරන්නේ ගොරුව නිවැරදි කරන්න හදන හුඟක් අය. සමහර වෙලාවට කලාතුරකින් අපිට පේනවා මූණේ ඉරියව් වල පවා ඒ දෙන්නම කතා කරන්නේ ඇත්ත බව ඒ දෙන්නට හිතෙන්නේ. දැකලා තියෙනවද එහෙම සාකච්ඡා? නේද? අද එහෙම ඒවා හරි අඩුයි. ඇත්තටම රණ්ඩු වෙනවා රණ්ඩු වෙනවා අන්න ඒ වගේ. ඒ රණ්ඩු හරි සාධාරණයි. ඇයි? මට පැහැදිලිවම හිතෙන්නේ මං හරි කියලා. එයාට පැහැදිලිවම හිතෙන්නේ එයා හරි කියලා. එහෙනම් අපේ තියෙන සාකච්ඡා හැම නැහැ. අපේ දේශපාලඥයෝ හුඟක් අය කොහොමද? මං හරියට දන්නම වැරදි කියලා. හැබැයි මම දන්නවා ඉස්සරහා ඉන්න කෙනා දන්නවා කියලා මං වැරදි කියලා. ඒත් ඒ වුණාට ලැජ්ජා බය නැතුව මං හරි කියලා ඔප්පු කරන්න කතා කරනවා. ඒ තරම් හීන දීන වෙලා සමහර දේශපාලඥයෝ වැඩිපුර. ඉතින් මේ වටින මහත්තුරු ටික ධර්මය තුළින් අපි හදාගත්ත වෙන දවසක. ඇයි? ඒ අයට අපිට වැඩි ලොකු දක්ෂතා තියෙන හින්දා එතනට ගියේ. නේද? එයාලව නිවැරදි වුණොත් ධර්මය තුළින් පැහැදිලිවම රටට යහපත වෙනවා. එහෙම නැතුව දොස් කිය කිය, කේලම් කිය කිය, නේද හිවලා කියනවා, ඌලා කියනවා, වට්ටක්කයා කියනවා, හොරා කියනවා. නේද? එහෙම එහෙම කරලා මේ රට දිනු කරන්න බෑ. අපි මේ යත්තන්ව ඕනම කෙනෙක්ව අපේ රටේ දියුණුවකටපත් කරන්නම් කරන්න ඕනේ මොකද්ද? කරුණ පහදාදී එන කරුණාවෙන් මෛත්‍රියෙන් දක්ෂයින්ව කුමන ශේත්‍රයක හෝ දක්ෂයෙක්ගේ අඩිපාඩුවක් තියෙන නම් එයාලා නිවැරදි කරන්න බලාගෙනයි විවේචනය කරන්න ඕනේ හැම වෙලේම. ඒක ඒකයි මේ දෘෂ්ටිය කියන එක හරිය වටින්නේ. දෘෂ්ටිය ගැන මෙන්න මෙහෙම කතා කරොත් අපිට හුඟක් දේවල් තේරුම් ගන්න පුළුවන්. අපි ළඟත් ඒක යෙදෙන හින්දා මේක හරි භයානකයි. ඇයි මේ භයානකයි කියලා කියන්නේ? අලියෙක් හම්බෙනවා අන්ධය ටිකකට. හරිද? අඳුර ගන්න කියනවා. දැන් අලියා වත ගන්නවා. එක්කෙනෙකුට අහු වෙන්නේ වලිගය, එක්කෙනෙකුට අහු වෙන්නේ බඩ, එක්කෙනෙකුට අහු වෙන්නේ කකුල, එක්කෙනෙකුට අහු වෙන්නේ හොඬ, එක්කෙනෙකුට අහු වෙන්නේ කන. බඩ අහුවෙච්ච කෙනා අල්ලා බලලා අලියා ගැන යාර හිතෙන්නේ තාප්පයක් වගේ කියලා. වලිගය අහුවෙච්ච කෙනාට හිතෙන්නේ කෝස්සක් වගේ කියලා. නේද? එතකොට කකුල අහුවෙච්ච කෙනාට හිතෙන්නේ වංගෙඩියක් වගේ කියලා. කන අහුවෙච්ච එකන හිතෙන්නේ අලියා කුල්ලක් වගේ කියලා. දැන් මේ කට්ටිය එකට දානවා අලියාව ගැන සාකච්ඡාවකට. මොනවා වෙයිද? බඩ අහුවෙච්ච එකන තාප්පේ ගැන විස්තර කරනවා නේද මෙහෙමයි මෙහෙමයි මෙහෙමයි කියලා. එතකොට අරයා හිතන්නේ මෙයාට නම් තනිකර පිසු මෙයා අලියෙක්ව කවදාකවත් දැකලා නැහැ. දැකලා නැහැ කොහොමවත් අලියෙක්ව තේරිලා නැහැ මෙයාට කවදාකවත්. අලියා කියන්නේ සම්පූර්ණයෙන් කුල්ලක් වගේ කියලා මගේ අත්දැකීම නේක. මම අත්දැක්ක දේ මම අතගාලා බැලුවා මට දැනුණා. නේද? ඔයා මොනවද මේ කියන්නේ? කියලා එයා කන ගැන විස්තර කරන අනිත් එක්කෙනා කියන ඔය දෙන්නටම විකාරය වගේ ඔය දෙන්නම වරද්දගෙන මම හොඳටම අත්දැක්කා අලියා කියන්නේ ඔය වගේ පැතලි නෑ රවුම් වන් ගෙඩියක් වගේ කියලා. අන්න ඒ ඒ අය ඇත්තටම හිතන්නේ තමන් හිතපු දේ හරි කියලා. අන්න ඒක තමයි නියම රණ්ඩුව. එතන රණ්ඩුව හරීම සාධාරණයි. හරිද? ඒක තමයි ඒ වැරද්ද තමයි හදන්න අමාරු අර හොර රංගු ඕවා නෙවෙයි. ඒකින්ද දික්තිය කියන්නේ අන්න ඒ වගේ එකක් අපි දැනගන්න ඕනේ. අපි නිවැරදීමයි කියලා දික්තිය තියෙන කෙනාට හිතෙන්න පින්නත් නේ වැරදි දෘෂ්ටියේ ඉන්න කෙනා තේරෙන තමන් නිවැරදිමයි කියලා. එයාට අර මිරිගුව වතුර වගේම දැන ඒ තියෙන දුවනවා තියලා. හරි. අන්න ඒක තේරුම් ගත්ත අයට තමයි බුදුරජාණන් වහන්සේ දේශනා කරන්නේ සම්මාදිට්ඨි කියන්නේ නිවැරදිව දැක්ම. ලෝකයේ තියෙන නිවැරදිව දැක්ම. අන්නේ නිවැරදි දැක්ම තුල හිටියොත් තමයි කෙනෙක් වැරදි වලින් අත මෙදිලා නිවැරදි පැත්තට හැරෙන්න පටන් ගන්න. එහෙනම් අපි හරි විමසිල්ලෙන් ඉන්න වෙනවා. ඔය වචනේ ඇහිච්ච දවසේ ඉඳලා දිට්ඨිය කියන්නේ මොකක්ද කියලා තේරුම් ගත්ත දවසේ ඉඳලා ඇත්තටම කියන්න අපේ පින්නත් නේ මම තීරණ ගන්නේ මගේ හිතට එකඟවද නැද්ද? හුඟක් අය තීරණ ගන්නේ හිතට එකඟව. හරියට ලොකුවට පඬිතුකමට කියනවද නේද මේ කතාව? හිතට එකඟව ජීවත් වෙන්නේ මම. හ්ම් කියලා. අර රණ්ඩු වෙන හතර දෙනාම හිතට එකඟව නැද්ද අර අලිය ගැන කිව්වේ? හා එහෙනම් හිතට එකඟව නෙවෙයි ජීවත් වෙන්න ඕනේ ධර්මයට එකඟව හැම වෙලෙම අපි බලන්න ඕනේ හිත ධර්මයට එකඟද කියලා. හිත ධර්මයට එකඟ වෙලාවට හිතට එකඟ ජීවත් වෙන එක හොඳයි. නැත්තම් ප්‍රශ්නයක් තියෙනවා. මේක මහා ගැඹුරු කතාවක්. හරි? ගොඩාක් ගැඹුරු කතාවක් වෙන්නේ මේක. ඒකයි කියන්නේ අභිධර්ම කියන්නේ ගැඹුරු ධර්මය කියලා. හරි? මෙතනදී මේ බලන්න යම් පුද්ගලයෙකුට දැනුණොත් පින්නත් ඇත්තටම මට හිතෙන දේවල් හරිද දන්නේ මං සියලු තීරණ ගන්නෙ අඬන්නේ වැළපෙන්නේ නේද? හ්ම් ඊර්ෂ්‍යාවෙන් කටයුතු කරන්නේ වෛරයෙන් කටයුතු කරන්නේ වැරදි කරන්නේ හ්ම් නටන නැටිලි ඔක්කොම නටන්නේ මට හිතෙන හිතෙන විදිහ යනවානේ. මම අහනවා අපේ පින්නන්ත පිරිසගෙන් ඇත්තටම අපිට විශ්වාස කරන්න පුළුවන්ද මට හිතෙන විදිහ හරි කියලා. ඒක නේන්න. බෑ. ඒක ගැඹුරෙන් දැනෙන්න ඕනේ පුද්ගලයාට. ඒක දැනුණාම තමයි යාට තේරෙන්නේ එහෙනම් මම මේක નિවැරදි කරන්න નિවැරදි කරන්න ඕනේ. නැත්තම් මම හරි මග යනවා කියලා යන්නේ හරියට මහන්සි වෙනවා. දැන් මේ බලන්න. යම් කිසි පුද්ගලයෙක් හරියට මහන්සි වෙනවා. මහන්සිලා දුවනවා කියන්නකො. දුවන්නේ වැරදි පැත්තකට. අපරාධ මහන්සිය. නේද? බෞද්ධයා යා යුත්තේ කොයි පැත්තටද? හරිම පැත්තට. ඒකයි අපේ වැඩසටහනේ මුඛ්‍ය පරමාර්ථය මොකද්ද? ප්‍රත්‍යවේක්ෂා නිවැරදිම වෙනසකට. අපි වෙනස් වෙන්න ඕනේ කොහෙටද වෙනස් වෙන්නේ? නිවැරදිම වෙනසකට. නිවැරදිවම වෙනස් වෙන්න ඕනේ කියන එක අපි නිබඳව নিরතුරුව ප්‍රත්‍යක්ෂා කළ යුතු දෙයක්. එහෙනම් දිට්ඨිය ඍජු කර ගැනීම සඳහා නිවැරදිවම වෙනස් අපිට වෙන මේ වැරදියට වෙනස් වෙවි මේක අත්හදා බල බල ඉන්න කාලයක් නැහැ මොකද මරණය අත ළඟ. කොයි වෙලාවෙද කියන්නේ? බෑ. මැරෙන්න කලින් එක සැරයක් හරි අපි නේද? වැරදි සිතුවිලි වලින් අයින් වෙලා යහපත් සිතුවිලි වලටපත් වෙන්න ඕනේ. යහපත් සිතුවිලි වලටපත් වෙන්නේ නැත්නම් මොකද්ද මොකද්ද කාරණාව අපේ පින්නත් මේ පොළොව යට ජීවත් පොළොව යට ඉපදිලා පොළොව යට ජීවත් වෙලා පොළොව යට මැරිලා යන සත්තු ඉන්නවා සමහර සත්තු. මේ චුට්ටක් උඩට આવොත් මෙච්චර ලොකු ආලෝකයක් තියෙනවා කියලා දන්නේ නැහැ. අන්න ඒ වගේ තමයි. අපි මේ ලෝකයේ ඉපදුනාට මෝහාන්ධකාරයෙන් වැහිලා දෘෂ්ටි වලින් වැහිලා මේ දෘෂ්ටි ගැන බුදුරජාණන් වහන්සේ දේශනා කරන්නේ දෘෂ්ටි ජාලය කියලා බ්‍රහ්ම ජාලය කියලා ජාලය කියන්නේ දැල කියන එක. හරි දැන් දැන් ඔය ජාලය කියන වචනය ප්‍රසිද්ධයිනේ. ඉස්සර වගේ නෙවෙයි. ඇයි දැන් තියෙනවා? කවුරු හරි ඒකටත් දාලා තියෙන හොඳම නම. අන්තර්ජාලය කියලා. මේක දැලක්. අපේ ළමයින්ට ලැබු දැලක් ඒක. ඒකෙන් ගැලවෙන්න ලේසියකට කෙනෙකුට දැන් බැරි වෙලා තියෙන්නේ. හරි. එතකොට මේ ජාලය දෘෂ්ටි ජාලය එතකොට බ්‍රහ්ම ජාලය කියලා දේශනා කරපු තැන හරි අපූර්ව විග්‍රහයක් බ්‍රහ්ම ජාල සූත්‍රයේ තියෙන්නේ. කෙනෙකුට ඇතිවිය හැකි ඇයි ඒකට දැල කිව්වේ කෙනෙකුට ඇතිවිය හැකි දෘෂ්ටි 62ක් තියෙනවා. ඇතිවිය හැකි දෘෂ්ටි ಜಾති 62ක් තියෙනවා. මේ 62ම මේ අතට ඔක්කොම ටික බ්‍රහ්මජාල සූත්‍රය දේශනා කරලා තියෙනවා. හරි. ඊට අමතරව මේ 62 මේ චෛතසික ලක්ෂණ එතන තියෙනවා. මේ 62 එකතු වෙලා ඒ දෙකෙන්ම මිශ්‍රිත වෙච්ච දෘෂ්ටියක් හැදෙන්න දෙකක් එකතු වෙලා හැදෙන්න පුළුවන්. හරිද? එහෙනම් ඒ කියන්නේ මේ අතට 62ක් තියෙනවා වගේම ඒකම මේ අතටත් එකතු වෙනවා. හරිද? එහෙනම් දැලද නැද්ද එතකොට? මේ අතටත් තියෙනවා මේ අතටත් තියෙනවා කියන්නේ දැලක්. ඔය දැලෙන් කැඩෙන්න බැරි වෙන්න තමයි ඔය දෘෂ්ටි ජාලය කියලා කියන්නේ. භ්‍රම ජාලයක් එක දැලක්. නම් දෘෂ්ටි කියන්නේ මහා භයානක දෙයක්. අපි ජීවත් වෙනවා පින්නන්නේ අපිට හිතෙන හැටියට ඒක නිවැරදි කරගත්තේ නැත්නම් අපි එක තැන පල් වෙනවා. එක තැන දුවන මිනිහෙක් වගේ ඉස්සරහට යන්නේ නැහැ. හරි. හොඳයි. එහෙනම් ඇති දෘෂ්ටිය ගැන. එහෙනම් තව ඉස්සරහට හොයාගත්ත හැකි මේවා ගැන පොත්පත් කියවන්න ඕනේ, සංකල්ප හදාගන්න ඕනේ. හරි තමන්ගේ ජීවිතයට එකතු කරගන්න ඕනේ. ඊළඟ කාරණය තමයි මාන්නය කියලා කියන්නේ. මොකේද මේ අපි කතා කරමින් ඉන්නේ ලෝභ ත්‍රිකයේ. ලෝභය, ditthිය, මාන්නය කියන ඒවාට කියනවා ලෝභ ත්‍රිකය කියලා. මේක වැටෙන්නේ කොහෙද මේ? කොහෙද අපි ඉන්නේ? අකුසල රාශියේ කොහෙද අකුසල රාශිය තියෙන්නේ? චෛතසික 52 දෙවෙනි ගොඩ. හරිද? පළවෙනි ගොඩ අන්‍ය සමාන රාශිය ඒක දෙකට බෙදුවා. මේක දෙකට බෙදුවා මොනවද? සබ්බ චිත්ත සාධාරණ සහ ප්‍රකීර්ණක කියලා. ඊළඟට දෙවෙනි කොටේ අපි අකුසල රාශිය කියලා කතා කර කර ඉන්නේ උතන උතන. ඒකට ඒක පාටම හිතේ මතක් වෙන්න අර කොටුව. හරිද? චෛතසික ඔන්න අන්‍ය සමාන රාශිය එක් කොටස් දෙකකට බෙදුවා. ඔන්න මේකෙන් අකුසල රාශිය ඒකේ තමයි අපි කතා කර කර ඉන්නේ. හරි. දැන් මාන්නය කියන එක මාන්නය කියන එක පින්වත්නි හිතේ ඇති වෙන මම උසස් මම උස කියන්නේ මම ගැන ඇති වෙන මිම්මට කියලා මාන්නය කියලා. හරිද? එතකොට මේක නිකන් ඇති වෙන උඩගු ස්වභාවය කියලා කියනවා ඒකට. උඩගු ගතිය. ඒ කියන්නේ මිම්ම. ඒක සමහර වෙලාවට සමහර අයත් එක්ක අපි සංසන්දනය කරමින් තමයි මේක ඇති වෙන්නේ. එතකොට හීනමාන නේද? එතකොට හීනමාන කියන්නේ අන්‍යයට වැඩිය මම පහත්යයි කියලා. ඒ වගේ අන්‍යයට සමානයි කියලා. ඒ වගේම හේයමාන සහ අන්‍යයට වැඩිය උසස්. හරිද? එතකොට මේ වගේ මේ වගේ දේවල් ඇතිවීමත් එක්ක අපිට දැන් මේක දැනෙන්න ඕනේ. හරිද? අපිට හොඳට දැනෙන්න ඕන මේක මේ මාන්නය කියන එක ඇති වුණාම කොහොමද මගේ ජීවිතය කියලා මේක බොහොම දරුණු තේරුම් ගන්න අමාරු ටැච් එක ධර්මයක්. හැබැයි මේක තේරුම් ගන්නකොට අපිට අපිට මේක තේරුම් ගන්න පුළුවන් මේ මාන්නයත් එක්ක සිද්ධ වෙන අපේ ක්‍රියාකාරීත්වය ගැන චුට්ටක් කතා කරමු. මම නිකන් මෙහෙම කියන්නද? මම යනවා මේ මට වැඩිය ඉගෙනගෙන නැති මුදල් නැති බලය නැති හැම පැත්තෙම දුර්වල පිරිසක් ළඟට මොන හරි කාරණාවකට වැඩක් කරගන්න යනවා ගමේ කියන්නකො කොහරි යනවා ඉතින් ඒ කට්ටිය මාව දැක්කම නෝනෝන මහත්තයා මහත්තයා කියලා ඉතින් කට්ටිය වට වෙලා ඉතින් මට සලකලා එහෙම ඒ වගේ පිරිසක් ළඟට මං ගියාම නිකන් මං ඉන්නේ කොහොමද ඔය මමනේ ඔය මම කියලා කෙනෙක් ඉන්නවනේ ඔකස්සේ නේද මම කියලා දැනෙනවනේ මම කියනකොට අපිට දැනෙනවනේ ඒ වෙලාවට මම කොහොමද නිකන් ආඩම්බරයෙන් ඉන්නේ නිකන් නේද? ආඩම්බරයෙන් ඉන්නේ නිකන් ටිකක් අමුතු විදිහට ඇවිදින්නේ නිකන් ටිකක් ලොකුයි වගේ. ඒ අතර ඊළඟ දවසේ මම යනවා මට වැඩි ඉගෙනගෙන වැඩි ධනය වැඩි බලය වැඩි හැම පැත්තෙම ඉහළ පැලැන්තියක තියෙන ප්‍රිය සම්භාෂණයකට මට එන්න කියලා. මම ඉතින් ගොඩාක් සැලකිල්ලෙන් ගියේ. ගිහිලා දැන් මම ඉන්නේ කොහමද? ඉඳ ගන්නකොටත් අර කට්ටිය දිහා බලලා ඉඳ ගන්නේ. නේද පොඩි හරක් දක්වලා ඉඳ කියලා ඉන්නේ නිකන් ඇකිලා වගේ. දැන් ඊයේ හිටියේ මමයි දැන් හිටියේ මමයි දෙන්නේ නේද මොනම සැහැල්ලුවෙන් සාමාන්‍ය විදිහට ඉන්නේ මගෙත් එක සමාන එන ඔන්න එකක් ඔය මාන්නය තේරුම් ගන්න එකක් මම කිව්වේ හරි ඒ ඒ මාන්නය අනුව අපි හැසිරෙන විදිහ ඊළඟට මම තව එකක් කියන්නම් මේ ආදරය වගේ දේවල් දැනෙනව නේද දැනලා තියෙන ආදරය දැනලා තියෙනවද ඔව්. මේ මට මම ළඟ තීරණයක් තියනවද නැද්ද? අහවලා මට වැඩියෙන් ආදරේ, අහවලා මට අඩුවෙන් ආදරේ කියලා. කොහොමද දැනගත්තේ? කොහොමද දැනගත්තේ? කිව්වා ක්‍රියාවෙන් සහ වචන වලින්. එයාගේ ක්‍රියාවෙන් සහ වචන වලින් මම දැනගත්ත අහවලා මට වැඩියෙන් ආදරේ, අහවලා මට අඩුවෙන් ආදරේ කියලා. හරියටම දැනගත්තද? ඇයි ඒ වැරදෙන්නේ කියලා බලන්න. දැන් ඒ කියන්නේ වචන සහ ක්‍රියා වලින් ආදරය කියන හැඟීම් ආදරය හෝ තරහ හෝ හැඟීම් මයින්ඩ් පුළුවන් කියලා අපි හිතනවා. දැන් මම යම්කිසි කෙනෙක්ගේ අපි හිතමුකෝ මට කවුරු හරි කෙනෙක් මගේ ඉදිරියට ආව මගේ දරුවෙක් කියලා හිතන්නකෝ. ආපහා මට ලොකු ආදරයක් ඇතිලා මම එයාගේ කාර්තුලින් අර තිබ්බා කියලා. හරි. අනේ මේ පුතා කියලා එහෙම අත තිබ්බා කියලා හිතන්නකෝ. එතකොට ඒ ඒ අත තියෙනකොට මට දැවුණා නේද මගේ හිතේ තියෙන හැඟීම? නේද? ඒ හැඟීම හින්දානේ මං එහෙම තිබ්බේ. එතකොට එයාත් මොකද කරන්නේ? අනිත් පැත්තට එයාගේ අතරන් මගේ කරෙන් තිබ්බොත් මං කොහොමද යාගෙන හිතන්නේ? මට වගේම හැඟීමක් එයාට තියෙනවා කියලා. එහෙම නේද අපි මයින්නේ? ඔව් නේද? දැන් මම දකිනවා වෙන කෙනෙක් වෙන කෙනෙක්ගේ කරටුලින් ඔය අර තියෙනවා. එතකොට මට හිතන්නේ මට වගේම මෙයාට අරය ගැන ඒ වගේ හැඟීමක් ඇති වෙලා තමයි මේ අත තියන්නේ කියලා. එහෙම නේද අපි මුළු ලෝකෙම ඉන්නේ. ඒතර කාට සාපේක්ෂවද මේ ඉන්නේ? මට ඇති වෙච්ච හැඟීම අනුව මං ක්‍රියා කරා. මට ඇති වෙච්ච හැඟීම අනුව මං ක්‍රියා කරා. ඒ විදිහට තමයි ඉන්නේ. නේද? හා. දැන් ඒක හරියට බලන්න පොඩ්ඩක්. මං කියනවා මෙතන ඉස්සරහින් ඔක්කොම පිළිසට එකම ඉරියව්වේ ඉන්න. දැන් ඔක්කොම එක ඉරියව්වේ ඉන්නවා. එකම ගානට ගාතාවක් කියන බුදුන් වහන්සේ කියලා. දැන් ඔක්කොම එකම තාලෙට ඒ කියන්නේ වචන සමානයි. ඉරියව්ව සමානයි. ඔක්කොටම තියෙන එකම හැඟීමද එතකොට? ආ. <laughs> දැන් තේරුණාද වැඩේ වැරදි කියලා? මම කෙනෙක්ගේ කරට අත තිබ්බට වෙන කෙනෙක් කෙනෙක්ගේ කරට අත තියන්නේ ඒ හැඟීමෙන්ම කියලා කියන්න බෑ. මං රැවටෙනවා. එහෙම රැවටුණාද නැද්ද? කී දෙනෙකුට? නේද අපි කී දෙනෙකුට රැවටුණාද? මේ තැනත්තා මට ගොඩක් ආදරෙයි, මේ තැනත්තා මට ගොඩක් තරහයි. අපි සමහරවිට තරහයි කියලා හිතාගෙන හිටිය මිනිස්සු අපිට තේරෙනවා මෙයා තරහ නැහැ කියලා. අපිලාට ආදරෙයි කියලා හිතාගෙන හිටිය මිනිස්සු තේරුණා ආදරේ නැහැ කියලා. නේද? එහෙනම් ඔන්න මැනීම කියන්නේ ඔන්න ඔහොමයි. අපි මනින්නේ අපේ අතින් මැනෙන්නේ අපිට සාපේක්ෂව අහවලා උසස් අහවලා පහතයි අහවලාටදී මම උසස් හරගෙන මේ මට සාපේක්ෂව මම හිතිච්ච හිතිච්ච හැටියට මැරෙනවා මගේ අතේ. ඒ අනුව තමයි මම කියන කෙනාට වටිනාකම් ලැබිලා තියෙන්නේ. මම කියන කෙනාට වටිනාකම හදාගෙන තියනවද නැද්ද හිතේ? ධර්මය සම්පූර්ණයෙන් අවබෝධ වෙනකොට ඒ වටිනාකම නැති වෙනවා. එහා පැත්තට තියෙන වටිනාකම නැති වෙනවා. තේරෙනවද? එතකොට මයින්ඩ් දෙයක් නැහැ. එතකොට සාපේක්ෂද নিরপেক্ষද? එතකොට নিরপেক্ষයි. නේද? සාපේක්ෂ අපි මේ සාපේක්ෂ ගතිය නැති වෙලා. ඉතින් ඒ தත්ත්වයට අපේ හිතපත් කරගන්න ඕනේ. හරිද? ඔන්න ඔය මැනෙන ගතිය. හරි. ඔන්න ඔය මැනෙන ගතිය අපේ හිතවල තියෙනවද නැද්ද? ඒකයි ඔය මේ මොහොතේ ඇස් දෙක පියාගෙන මම කියලා හිතනකොටම යම්කිසි අගයක් දෙනවා අපේ හිත මම කියන කෙනා කියලා. හරි මම කියන කෙනාට අගයක් දීලා තියෙනවා අපි. නේද? ඒ මම තමයි අපි අරගෙන එහාට මෙහාට යන්නේ. ඉතින් කියනවා අනිත් කට්ටිය හමුණා. මම කවුද කියලා දන්නේ නැතුව. මම මම මෙහෙම කෙනෙක්. හරිද කියලා අර මම නැති මම හරි එතන යෙදෙනවා මෝහය දෘෂ්ටිය අවිද්‍යාව යදෙනවා, දෘෂ්ටිය යදෙනවා. ඒ අහිඳම මාන්නය යදෙනවා පින්නත් මේ මාන්නය හින්දා මම කියන සංකල්පයක් අරගෙන මේ ලේ කඳ උස්සගෙන දුවනවා. ඒව ලේ කඳ කිව්වේ. ලේ කඳක් හින්දා. නේද? මේ ලේ වල කොහෙද මම? මේ මස් කඳ. මේ මස් වල කොහෙද? මම. මේ කටු කඳ කටුවල කොහෙද? මම. නේද? මේ කටුවල, ලේවල, මස්වල, දාඩියවල, හැමේ කොහෙවත්වත් මම හොයන්න නෑ. හරි. එතකොට මේවත් මයින්නවනේ පුදුම වැඩේ කියන්නේ හැමත් මයින්නවා. නේද? මේ කුණු ගඳ ගන්න ඊටාම දුගඳ දාඩියෙන් තෙලෙන් නේද? බරිත වෙලා තියෙන අප්‍රසන්න ස්වභාවය තියෙන හැමිනුත් මයින්නවා මාරයි මාරහමක් නේද? ඒකේ මාරහමක් තමයි බලන්නේ. මාරයාට අයිති හමක් නේද? ඉතින් ඔන්න ඔය විදිහට මාන්නය කියන එක අපේ සිත්වල යෙදෙනවා පින්වත් නේ. ඒක අකුසලයක්. ඒක ලෝභයක්. ඒක අකුසලයක්. ඒක අකුසලයේ කියන එක අපි අකුසල සිත කියන කාර්ත දක්වා මතකද? යම් තැනක හැදුනොත් ඊට නරක විපාක ලබා දෙන සිතකට කියනවා අකුසල සිතක් කියලා. හරි. එහෙනම් මාන්නය කියන එකෙන් අපිට ලැබෙන්නේ හොඳ විපාක නෙවෙයි. සමහර ලස්සනට විග්‍රහ කරගන්න පුළුවන් ওই ಜಾති දෙක එකට ගමු අපි ඉස්සරහට. අරගෙන පැය ගණන් කතා කරමු. නේද? එහෙම කතා කරාට පස්සේ මොකද වෙන්නේ? සාමාන්‍ය ජීවිතේ අපිට ওই වගේ අදහස් එන්න පටන් ගන්නවා. දැන් දැන් ওই ටික කතා කරාට පස්සේ මාන්නය ගැන යම් 아무තු චිත්‍රයක් තියනවද නැද්ද ඒ පාර හිතේ? 아무තු චිත්‍රයක් තියෙනවා. ඇත්තට නම් මට වැරදිලා ඒක තමයි මම මේක එක්කෙනාගෙන මේ විදිහට හිතුවේ මට වැරදිලා තියෙන්නේ මට මේක හොයන්න බෑ. එහෙනම් හොයන්න බැරි දේවල් ගැන විනිශ්චයක් දෙන්නේ නැහැ හිත. එහෙනම් අභිධර්ම දන්න අය අනිත් අයගේ ආදරයක් තරහක් ගැන ස්ථිර තීරණ ගන්නෙ නැහැ. හරි තේරෙනවා මේක ඊට වැඩි ඕන තරම් වෙනස් වෙන්න වෙනස් වෙන්න පුළුවන් කියලා. හරිද? හොඳයි. ඊළඟ කාරණාවට යන එතනින් පස්සේ අපිට එන්නේ දෝෂ චතුස්කය කියන එක. තව හතරක් තියෙනවා. ඒ හතරට එනවා. එතකොට මොනවද මේ දෝෂ චතුස්කයේ පළවෙනි එක කියන්නේ දෝෂය. දෝෂය කියලා කියන්නේ හිතක යෙදෙන ඡණ්ඩ ස්වභාවය. ඒ ඒ හිත හැදෙනකොට ඒ හිත ඡණ්ඩ ගතියක් තියෙනවා. හරිද? හරියට කොයි වගේද දණ්ඩෙන් පහරලත් සර්පෙක් වගේ නයෙක් වගේ. නයා දණ්ඩෙන් පහර කෑවොත් එතන ඉඳන් එයා ඉන්නේ කොහොමද? දැකලා තියෙනවනේ නේද? අන්න ඒ වගේ තමයි මේ දේශය සහිත සිත ඒ සිතෙහි ඒ එවැනි සිතක් සකස් වෙන්න ක්‍රියාවක් විදිහට මිශ්‍ර වෙන්නේ. ලුණු රස එන්න හොද්දට ලුණු වැටුණා වාගේ මේ දේශ සහගත සිතක් උපදින්න හේතු වෙන චෛතසික ධර්මයක් තමයි මෙන්න මේ දේශය කියලා කියන්නේ. ඒක හරියට නිකන් දන්නේ පහරගත්ත සිතක් වාගේ කියලායි සඳහන් කරලා තියෙන්නේ. දඬ පහරලත් ණයක් වාගේ කියලා. එතකොට අපිට හැම වෙලේම මතක් වෙන්න ඕනේ එතකොට අපි පස්සේ කතා කරනවා මේවා මොන සිත්වල දේ දෙන්නේ කියලා. පසුව සාකච්ඡා කරනවා මොන සිත්වල දේ දෙන්නේ කියලා සිත් ටික ඉගෙන ගන්නතර පස්සේ දැන් අපි මේ චෛතසික වලින් පස්සේ ටික ටික සිත් ගැන ඉගෙන ගන්න පටන් ගමු. නේද? එතකොට අපිට පුළුවන් යම් කිසි ආකාරයක අරමුණ කරේට දැන් මේ දේශය කියන්නේ එතකොට තේරෙන්න ඕන දණ්ඩෙන් පහරලත් නැයිද බලන්න ඒ වගේද නැද්ද කියලා ඇත්තටම දැන් කවුරු කෙනෙක් අපිට බයිනවා. කවුරු කෙනෙක් අපිට බයිනකොට එකපාරටම මේ හොඳට හිතිය කියලා එකපාරට මොනවාරි කියලා අඩිපොලේ ගහ බෑන්න ගම. මොකද මගේ හිතේ ස්වභාවය? දණ්ඩෙන් පහරලත් නායක වගේ පයින් එළියට. එළියට කන හ්ම් එහෙම කියන්න කියලා නේද එහෙම කියන්න කොහෙද කියලා එහෙනම් තේරිලා නැද්ද ඒ වගේ හැසිරීම නේද ඈ ඒ කියන්නේ මේ අරහෙන් වචනේ එනකොට මෙහෙන් නේද දරුණු සටනේ ඉන්නේ ආය කිසි කතාවක් නැහැ එනු සටනට කියලා ඉන්නේ හරි අරක අර පැත්තෙන් එන වචනේ කියලා ඉවර වෙන්න ඉස්සලා මේ පැත්තේ නේද පහර දෙනවා වචනෙන් මේ පැත්තෙන් ඉවර වෙන්න ඉස්සලා අර පැත්තෙන් පහර දෙනවා මොකද මේ දෙන්නට වෙලා තියෙන්නේ නේද? දන්නේ පහරලත් නයි දෙන්නෙක් වගේ හිත පහල වෙනවා මේ වෙන්නේ. හරිද? දේශ සහගත සිත් පහල වෙනවා. මෙතන දේශය කියන චෛත්‍යක යෙදිලා යාලා ඒක දන්නේ නැහැ. හරිද? එහෙම දෙයක් සිද්ධ වෙලා කියලා අපි ඒක මෙහෙම දෙයක් වෙලා මාව අමාරු වෙట్లా ඉන්නේ කියලා දන්නේ නැහැ කින්නත් නේ. දන්නේ නැති හින්දා තමයි ඒ වගේ හැසිරීමකටපත් වෙන්නේ. හරි? එතකොට අපි දැනගෙන හිටියනම් මේ සිතේ ස්වභාවය මේකයි කියලා ඒක ඇති වෙන්නේ නැති වෙන්න නැති කරගන්න පුළුවන්කමක් තියෙනවා. හරි. ඊළඟට එන්නේ මේ දෝෂ චතුස්කයේ ඊළඟට එන කාරණාව තමයි ඊර්ෂ්‍යාව, ඉස්සා කියලා කියනවා. මොකක්ද මේ ඊර්ෂ්‍යාව? සිතේම ඒ ඊර්ෂ්‍යා සහගත සිතක් හැදෙනකොට ඒ සිතේම යෙදෙන චෛතසිකයක් තියෙනවා. ඒ චෛතසිකයේ ස්වභාවය තමයි එයාගේ වැඩි. එයා තමයි වැඩි කරන්නේ. දැන් දෝෂය කියන චෛතසිකය තමයි අර ක්‍රියාව කරන්නේ. මොකද්ද ක්‍රියාව කරන්නේ? ණයපයින්නා වගේ පයින්නවා. හරිද? ඒක ඇති වෙන්නේම ණයපයින්නා වගේ පණින වැඩේ කරන්නේ එයා තමයි. ඒතකොට ඊර්ෂ්‍යාව කියන එක්කෙනා කරන එයාගේ ක්‍රියාව තමයි, ඒ තියෙන ක්‍රියාව තමයි හිතේ යෙදෙන, හිතේ යෙදෙන අනුන්ගේ සම්පත් නොයවසන ගතිය. අනුන්ගේ සම්පත් ඉවසන්නේ නැහැ. දකින්න එහා පැත්තෙන් හොරෙන් බලන්නේ. අන්න පඩි ටීවී එකක් ගෙනාවා. හරි. කොහෙන්ද අප්පා මේ මිනිස්සුන්ට මේ සල්ලි? හරි. ඒකට බලන්න පහුවදා කාර්යයක්කුත් වෙනවා. දැන් ඉන්නම බෑ. <laughs> ඉන්න බෑ මේ ඉන්න බැරි ගැතිය දිගටම ගියොත් මොකද කරන්නේ? යානවා වෙලාවට දේවල් ගන්න හිටන් ගිහලා නිකන් ඉස්පල වැඩ කරනවා. නේද පොල් ගහනවා. යටිපහුව කරනවා රටේ නැතිව මොකද මේ ඊර්ෂියාවෙන් පීඩිත ඉවසන්න බෑ. අනුන්ගේ සම්පත් දැකලා ඉවසන්න බෑ. හරි ඒක ප්‍රතිවිරුද්ධ එක තමයි මුදිතාව. මුදිතාව කියන්නේ අනුන්ගේ සම්පත් දැකලා සතුටු වෙනවා නේ කොච්චර දෙයක්ද මට නැති වුණත් කොච්චර දෙයක්ද කවුරු හරි කෙනෙක් මේ වගේ ඉන්නවනේ කියලා. ඉතින් මේ දෙක හරිය වෙනස් දෙකක්. ඔය ඊර්ෂ්‍යාව කියන එක හරිය භයානක වැඩක්. ඇයි ඊර්ෂ්‍යාව තියෙන කෙනාට පින්නත් කිසිම දෙයක් ලැබෙන්නේ නැහැ. හරි කිසිම කොතනකවත් ලාභයක් හොයාගන්න නැහැ. දැන් බලන්නකෝ සත්තු මරණ කෙනාට මස්තික තියෙනවා. හොරකම් කරපු කෙනාට මේ හොඳයි කියනව නෙවෙයි විපාක තියෙනවා පස්සේ. හරිද? මේකේ ආසන්න සම්පත් නැහැ. හොරකම් කරපු කෙනාට හොර වස්තුව තියෙනවා. හරිද? කාමයේ වර්ධව හැදිරිච්ච කෙනාට ඒකෙන් ලැබු මොකක් හරි පුංචි හරි නේද? මොකක් හරි විපරීත සතුටක් හරි එයා එහෙම එකක් හරි ලැබුවා ඒකේ. නේද? බොරු කියපු කෙනා අනුන් රවට්ටලා මොනවා හරි ගත්තා කියන්නේ මහා ඒකත් කරා. කොහෙන් හරි මොනවා හරි තියෙනවා. ඊර්ෂ්‍යාවක් කෙනාට මොකුත් නැහැ. ආපු වෙලාවෙ ඉඳන් පීඩිතයි නේද පීඩිතයි එතන කිසි දෙයක් නැති අකුසලයක් හැම ඊර්ෂ්‍යාව කියන්නේ හරි භයානක දෙයක් අනුන්ගේ සම්පත් නොයවසන ගතිය. එතකොට අපි අපි ඊර්ෂ්‍යාව වෙනකොට දැනෙන්න ඕනේ දැන් කවුරු හරි කෙනෙක් මේක දෙපැත්තම ගැන පුරන්න ඕන. කවුරු හරි කෙනෙක් මට ඊර්ෂ්‍යා කරනකොට මම ඉතින් හරියට ප්‍රශ්නයක් මම ඉතින් කියනවා අපේ බලන්න කියලා. අපි තේරුම් ගන්න ඕනේ. එයාගේ සිතෙහි එයාට අයිති නැතුවම අනුන්ගේ සම්පත් ඉවසන්නේ නැති ස්වභාවයකට පත් වෙලා හරියට දුක් විඳිනවා. හරියට දුක් විඳිනවා කියලා කරුණාවක් මෛත්‍රියක් අපිට උපදවා ගන්න පුළුවන් වෙන්න ඕනේ. ඊර්ෂ්‍යාව දැක්කහම කරුණාවක් උපදවා ගන්න. ඇයි අපි දන්නවා ඒකයි අභිධර්මයේ තියෙන වටිනාකම. අපි දන්නවා මේ ඊර්ෂ්‍යාව මං කරපු දෙයක් නෙවෙයි. ඒක චෛතසිකයන්ගේ ක්‍රියාකාරීත්වයක්. චෛතසිකයන්ගේ ක්‍රියාකාරීත්වයක්. එයාට ඒ චෛතසිකයේ හැදෙන එක සිද්ධ වෙලා. ඒකට ප්‍රතිවිරුද්ධ කුසල චෛතසිකය වැඩිලා නැහැ. අපි දැන් ඉස්සරහට ඒව ගැන සාකච්ඡා කරනවා. එතකොට මේ අනාත්ම ලක්ෂණය තේරෙනවා. මේ අනිත්‍ය ලක්ෂණය තේරෙනවා. එතකොට අපිට ධර්ම අවබෝධ කරගන්න ගොඩක් පහසුයි ඉස්සරහා ඉන්න කෙනා ඇවිල්ලා එක එක දේවල් යෙදෙන උපකරණයක් වගේ. නේද? එයාගේ ඊර්ෂ්‍යාව වේදිලා. මේ දවස්වල යාට ඊර්ෂ්‍යාව වේදිලා. වැඩිම ගිහලා ලොක්කට කියලාම් කියන එක. නේද? හ්ම් නැත්තම් ගිහිල්ලා පුතාට කියලාම් කියන එක. නැත්තම් මහත්තයාට නැන්දම්මට විරුද්ධව කියලාම් කියන එක. නැත්තම් නේද? ලේලිට විරුද්ධව පුතාට කියලාම් කියන එක. ඒත් මොකද්ද? ඕක දැවෙන දැවෙන එකක්, පිච්චෙන එකක්. ඒ දැවිල්ල පිච්චිලා ඊර්ෂ්‍යාවෙන් දැවෙනකොට පිච්චෙනකොට ඉන්න බෑ. ඉන්න බැරි හින්දා මොන හරි එකක් කරාට පස්සේ තමයි හ්ම් දැන් හරි. දැන් දැන් දෙකට තුනට කැඩුවා. දැන් සනීපයි. දැන් සනීපෙන් ඉන්න කරන්න දෙයක් නැහැ. ඒ දෙය දරා ගන්න බැරි හින්දා එහෙම කරන්නේ. ඒතර ඒක තේරෙනොත් එහෙම තේරිච්ච කෙනා ඒවා සකස් කරගන්න වැඩ පිළිවෙල හදා ගන්නවා කියනත් නේ ගැඹුරු තැනයි මේ ස්පර්ශ කරන්නේ අපි. නේද? හිතේ තියෙන ගැඹුරු තැන නේද ස්පර්ශ කරන්නේ දැන් මේ අපි කතා කරන්නේ නේද? හිතේ තියෙන ගැඹුරු සිතුවිලි ඒ කියන්නේ යටින්ම උපදින සිතුවිලි වල ලක්ෂණ ගැනද නැද්ද මේ කතා කරන්නේ? ඒකයි මේකට අභිධර්ම කියන්නේ. එහෙනම් අභිධර්ම ඉගෙන ගැනීම හොඳ නැද්ද? ඒක හරි රසවත් වැඩක්. හ්ම්. ඒක බොහොම සැහැල්ලුවටපත් වෙන වැඩක්. ඒක අරමුණු කරන්නේ විමුක්තියමයි, නිර්වාණයමයි. රස වශයෙන් එක්වැදෑරුම් කිව්වා සියලු ධර්මය. ඒ මොනවාද? විමුක්ති රසය. එහෙනම් අපි වඩා උනන්දුවෙන් මේ පිළිබඳව කරුණු කාරණා එක රැස් කරගන්න සංකල්පයි හදාගන්න ඕනේ. හරිද? සංකල්ප ටිකත් එක්ක අපිට මතක හිටිනවා ටික ඔක්කොම. දැන් අද මේ වැඩේ ඉවරනාට පස්සේ සතියක් තියෙනවා. නිකන් ඉන්න එපා. මොකද කරන්න ඕන? අපිට හොඳ පල්ලමක් හම්බුනේ කියලා හැමදාම එකම දේ කතා කර කර අභිධර්මය ඉගෙන ඉගෙන ගන්න පන්තියක් හම්බුණා. එකම දේ කතා කරපොත් ඉන්නේ නැහැ. ඒකෙන්ද මට කල් තියෙනවා හොඳට මේකට කියලා පොතක් අරගෙන මේ චිත්තචෛතසික ටික දැම්මම පාඩම් කරගන්න. හරිද? හිමින් සැරේ පාඩම් කරගන්න පොතක් අරගෙන චිත්තචෛතසික ටික ඒක තේරෙන්නේ නැත්නම් අර වගුවක් වගේ ලියා ගන්න ඕනේ. හරිද? වගුව දැන් ලියා ගන්න ලේසිනේ මුලේ දැන් අර මම බෙදීම් ටික කියලා දීලා තියෙනවානේ. ඒකින් දා වගුවක් වගේ ලියා ගන්න ලියාගෙන වෙන් කරලා ටිකක් මහන්සි වෙන්න මතකෙදි තියාගන්න හරි පහසුයි එකම රටාවක් තියෙනවා ඒක නිසා මතක තියාගන්න පහසුයි. ඒ රටාව අල්ලගන්න ඊට පස්සේ අපි විස්තර කරනකොට හොඳට තේරෙයි මූලික ওই ටික තේරුම් ගත්තට පස්සේ කන්ද නැග්ගා වගේ. ඉතින් ටික ගොඩක්ම සනීපයි. ඉස්සරහට යන්න යන්න යන්න යන්න බොහොම හොඳයි. හොඳම හරියක් එනවා ඉස්සරහට. ඒකින්ද මේ මුල් ටික අමාරුවෙන් හරි තේරුම් ගන්න උත්සාහ කරන්න. හොඳයි. අද දවසට අපිට කාලය ලැබෙන්නේ මෙපමණයි. ඉතින් අපි බොහොම පුණ්‍ය අනුමෝදනා කරනවා අද දවසේ මේ අභිධර්මයේ පිළිබඳ කාරණා ටික තමන්ගේ නිවසට අරගෙන එන්න දායකත්වයේ දරපු පින්නන්ත පිරිස තමයි අද දවසේ මේ ස්ථානයට ඇවිල්ලා මේ ධර්ම ශ්‍රවණය කරපු මේ පින්නන්ත පිරිස. ඉතින් ඒ අය වෙනුවෙන් අපි ප්‍රාර්ථනා කරන අදිෂ්ඨාන කරමු අපේ නිවසට ධර්මය වඩම්මගෙන එන්නට අවශ්‍ය කරන දායකත්වය ලබා දුන්න මේ පින්නන්ත පිරිසට මේ උතුම් දායකත්වය උතුම් ධර්ම අවබෝධය සඳහාම වේවා කියලා ප්‍රාර්ථනා කරමු ආකාසත්තා ච බුම්මත්තා දේවා නාග මහිද්దికා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරං රක්ඛන්තු ශාසනං චිරං රක්ඛන්තු දේශනං චිරං රක්ඛන්තු මං පරන්ති